මේ අවස්ථාව යම් හේකින් ආණ්ඩුව උත්සව පවත්වන වෙලාවක් නිසා මේ රට එකම ජාතියක් හැටියට එක්සත් කිරීම ගැන ආණ්ඩුව හිත දෙනවා නම් භාෂා දෙකම යොදාගෙන සෑම දෙයක්ම කිරීම අවශ්‍යයි. දැන් එය අපි හොඳින්ම දන්නවා කතාව භාෂා දෙකෙන්ම කෙරෙනවා. සිංහල කතාව දෙවට පරිවර්තනය කරනවා. ඒ වගේ අපේ ජාතික ගීයත් ජන වර්ගයන් දෙතුන් කොට්ටාසයටම Tamanගේ භාෂා දෙකෙන්ම ගායනා කිරීමේ හැකියාව ඇති වෙන විදිහට ජාතික ගීය ගායනා කිරීමට ඉඩ සැලසීම නිවැරදි පියවරක් ජාතික සමගිය උදෙසා